අප වෘත්තීය සමිතිය ඒකාබද්ධ බලමන්න පැයත් සමස්ත ලංකා මෝටර් සේවක සමිතියෙන් තමයි මේ පිට්ටනිය වෙන් කරගත්තේ මාර්තු 8 වෙනිදා රුපියල් 2500ක් ගෙවලා සාලිකා ක්‍රීඩාංගණයට. ඒ අනුව සාලිකා ක්‍රීඩාංගණය ලබා දුන්නා. ඒ අනුව ළංගම එම සමිතිය සමග ගිවිසුමකට පැමිණියා ඒ පිට්ටනිය ලබා දෙන්න. දැන් එම ගිවිසුම කඩලා තියෙනවා. ඒ අනුව ඊයේ හදිසියේ දීමක් දෙනවා දින කිසිම දින කල් දීමක් නැතුව වහාම මේ පිස්තනයේදීම කිසිම සාධාරණ හේතුවක් නැතුව අවලංගු කළා. අපි ඒ අනුව තීරණය කළා ඒකබද්ධව අපේ වෘත්තීය සමිතිය හැටියට වහාම මේ වෙච්ච පාඩුව අපහසුතාවයේ සලකන සියලු ප්‍රචාර කටයුතු කරලා ඉවර නිසා මේ අව සලකලා ලක්ෂ 200ක මන්දියක් 14000ක් ඇතුළත වහාම ගෙවන්න කියලා අපි ළංගම සභාපතිවරයාට ඉන්තර වාසියක් යැවීමකට දැන් කටයුතු කරනවා.